ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ආලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත් වී වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ බොජ්ජංග සූත්‍රයේ එක්තරා දුරක් ඇවිල්ලා මේ සත්‍යයගේ වෙනස ඔය ලිංග සකස් වෙච්ච අවස්ථාව ගේපාර කිව්වා. එතකොට අපි මේ ලිංග කියන කතාවෙන් දෙන්නේ බෙදුමක්. කොටස් දෙකක බෙදුමක්. ඒ දැන් සංඝයා වහන්සේලාගේ ඔය නම පාවිච්චි කරන ඒ අවස්ථා තියෙනවා. ඒ මොකක්ද එයින් පෙන්වන්නේ? ඒ හැඩය, ඒ ශක්තිය, ඒ ස්වરૂපය පෙන්වන නමක් තමයි මේ මෙලින්ග කියන පෙන්වන්නේ. එතකොට දැන් අපි දැනට පාවිච්චි කරන්නේ ඒක ටිකක් ගාම්භීර ටිකක් ගොරෝසු අදහස. එතකොට මේ ભેදය ඇති වුණේ කොහොමද කිව්වොත් ප්‍රධාන වශයෙන්ම මේ කතා කරන්නේ හැම අවස්ථාවකම අපේ ජීවිතය ක්‍රියා කරන මූල ධර්මයේ එක එක අවස්ථාවලුයි මේ පෙන්නා. එතකොට මේ පෙන්නලා අදහස් කරන්නේ මොකද්ද? මේකේ ඒ තරම් ගති යුතුයක් නැවෙයි ශක්තියක වෙනසක් කියන එකයි පෙන්වන්නේ. පෙන්වන්න බුදුහාමුදුරුවෝ හදන්නේ වෙන මේකේ වෙනත් ගණ්ඩ මොනම දෙයක්වත් නැහැ. ඔය ශක්තිය අවසන් වෙච්චාම ඔය ඔක්කොම ඉවරයි කියන එක පෙන්වන්න ඔය ශක්තිය විවිධ අවස්ථාවල් පෙන්වමින් එන. ඒතකොට දැන් මේ ශක්තිය කියුවේ එකේ මේ ලිංග යන શબ્දයේ තියෙන ශක්ති ස්වરૂපය මොකද්ද කියන එකයි. ඒ එයින් පෙන් එයින් පෙන්වන්නේ නැත්නම් වෙන් කළා පෙන්වන්නේ ඒ ශක්තියේ තියෙන දුබල ප්‍රබල తත්වේ. ඒ දුබල ප්‍රබල தත්ත්වය මොකේද දැන් මේ ශක්තිය වශයෙන් කතා කරන්නේ අපි කාමේ නැත්නම් කාන්දම කියන මේ ශක්තිය ගැනයි අපි විශේෂයෙන්ම මේ ජීවියක් එක්ක බලපාන්නේ ඕක හැටියට අපි කිව්වා. එතකොට මේ කාම කියන නැත්නම් කාන්දම කියන මේ ශක්තියේ ප්‍රබල දුබල කියන එකේ ස්වභාවය මොකද්ද නැත්නම් ඒ හඟවන්නේ මොකද්ද? එයින් අපි බෙදාගන්නේ මොනවද කියන එක ගන්නකොට ඒ එක කාන්දමකට අනෙක් කාන්දම යටත් වෙන ස්වරූපය. කාන්දමකින් කාන්දමක් පාලනය කිරීමේ தත්ත්වයක්. එතකොට ඒකට තමයි මේ යටත් වීම කියලා කියන්නේ. එතකොට යටත් වෙනේ කිව්වහම අපි දිගටම කරන සිද්ධියක් හැටියට තමයි අපි ඒක හිතන්නේ. නමුත් මේ කියවනේ හැටියට ක්ෂණිකව වෙනස් වෙන ක්‍රියාකාරීත්වයක් මේකේ පවතින්නේ. ඒත් දැන් අපි ඔය ලිංග කතාවට එනකොට ස්ත්‍රී පුරුෂ කියලා බෙදුමක් එදා අපි කතා කළා. එතකොට ඒ බෙදුමේ <clears throat> මේ ක්‍රියාකාරීත්වය නැත්නම් ඒ ඒකාන්දම නැත්නම් කාම කියන શબ્දයේ පවතින ක්‍රියාකාරීත්වයේ මොකද්ද මේ මේ මූලික ස්වરૂපය ඒකේ මූලික ස්වરૂපේ මොකද්ද ඒ යම් කිසි කාන්දමක් ක්‍රියා කරනවා නම් ඒ කාන්දම ක්‍රියා කරන අවස්ථාවේ ඒකේ අත්තිවාරෝ වශයෙන් සැලකෙන එක ඒක උසුලා දරා හිටින තේජ තේජ වේගය ක්‍රමයෙන් ඒක වැඩි වෙනවා. ඒක වැඩි වීම නිසා අර කාන්දම ඊට අනුව වැඩි වෙනවා. ඒක අන්‍යෝන්‍ය සම්බන්ධ ක්‍රියාකාරීත්වයේ උද කාන්දම නිසා තේජිත වැඩිවීමත් තේජස නිසා කාන්දම වැඩිවීමක් කියන මේ ක්‍රියාකාරීත්වය තමයි මේ සත්‍යව ගේන හැටි පෙන්වන්නේ. එතකොට මේ කාන්දම ස්පර්ශයේ මූලික කරගෙන ස්පර්ශයේ කිවි යමක් එක්ක සම්බන්ධකම් යමක් එක්ක ආකර්ෂණය වෙලා ක්‍රියාකාරී තත්ත්වයටපත් වීමයි මේ ස්පර්ශය කියලා කතා කරන්නේ මූලික. එතකොට ඒකේ අවස්ථා කීපයකට බෙදෙනවා ඉස්සෙල්ලාම ශක්ති ස්පර්ශය ඊළඟට ශක්තිය පවත්වන වස්තු ස්පර්ශය කියලා දෙකක් තියෙනවා ඒ ස්පර්ශය. ඉස්සෙල්ලාම කරන්නේ ශක්ති ස්පර්ශය. ඒ ශක්ති ස්පර්ශයේදී අපි කිව්වා මේ ඉස්සෙල්ලාම මේ සත්‍ය කියන මේ වස්තු ඊටම සිව් වස්තුවක් ගැන අපි කතා කළේ. ඒ වස්තුවේ අර ක්‍රියාකාරී එතෙක්කල් ඊට කලින් තිබිච්ච ස්වરૂපයන් පරිහරණය කරමින් ගත කරපු කාල සීමාවට අනුව ඒ වායේ අර මං කියු කාන්දම් ශක්තිය වර්ධනය වෙලා ආපු එක්තරා මට්ටමක් තමයි ඇතම් ඇතම් ඒ දියුණු වෙච්ච වස්තු වල හමු වීම ඇති වෙනකොට ඒ හමු වීම ඇති වෙනකොට ඒ වස්තු වලට එහාට මෙහාට යන්න බැරි තත්යක් ඇති වෙනවා සම්බන්ධතාවයක ඒ ගිය පාර අපි මතක් කළා ඒ මොකද අර එක කාන්දමකින් අනිත් කාන්දම උසුලාගෙන මේ නවතාගෙන ඉන්න බැඳීම් ස්වરૂපයක් මුලින්ම ලිංග ભેදෙත් තියෙනවා. එතකොට ඒකෙදි මේ ස්ත්‍රී පුරුෂ නම බෙදුනේ අර යටත් වෙන එකයි යට කරන එකයි කියන දෙක. එතකොට යටත් වෙන එකේ යටත් කරන එකේ. එතකොට දැන් ඒක මේ කාගිනු ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට පුරුෂයන්ට ස්ත්‍රියට වෙනවා. කියන්නේ බසට වචනෙට යට වෙනවා අවනත වෙනවා. සමහර වෙලාවට ස්ත්‍රීන්ට පුරුෂයන් අවනත වෙනවා යටත් වෙනවා මේ අනුකූල වෙනවා. ඒ මොකද කියලා ඇහුවොත් ඒක තමයි අපි කියන ක්ෂණික වෙනවඩක් කියලා. ඒ එක වස්තුවක ස්ථීර වශයෙන්ම ස්ත්‍රීත්වයම පවතින්නේ නැහැ පුරුෂ මේ ස්ත්‍රීන්ගේ පුරුෂ කොටසක පුරුෂ කලාප රූප කලාපත් තියෙනවා. ඒකට කියන්නේ භව රූප කියලා. පුරුෂ භව ස්ත්‍රී භව. සමහර වෙලාවට ස්ත්‍රීන්ගේ පුරුෂ භව තියෙනවා පුරුෂයන්ගේ ස්ත්‍රී භව තියෙනවා. එතකොට ස්ත්‍රී භව පුරුෂ භව සම්පූර්ණයෙන්ම අයින් වුණාට මහා පුරුෂ වෙන්නේ ඒකයි. එතකොට ස්ත්‍රී භව නැහැ. ඒක පුරුෂ භවමයි පවතින්නේ. එතකොට ස්ත්‍රී ඒ தත්ත්වයට එන්න රහත් වෙන්න ඕන. ඒ රහත් වෙනකොට ස්ත්‍රීන් අප්‍රමාණ රහත් වෙලා තියෙනවා. එතකොට ස්ත්‍රීන් ඒ ඔක්කොම අර ස්ත්‍රී රූපයක් තිබුණාට අර භව රූප ඔක්කොම පැටලිලා පුරුෂත්වයටපත් වුණාට පස්සේ තමයි මහා ඒ පුරුෂ ස්වරූපේ එන්නේ. එතකන් කලවමක් වැඩ කරන්නේ. ඒක නිසා මේ අර රූපෙන් අපි වෙන් කළාට රූපෙන් අපි වෙන් කළාට ඊ අවස්ථාවවල මානසික මට්ටම වැඩ කරන හැටියටයි ඒක ස්ථීර වශයෙන් කරුණු සහිතව මේ අන්න දැන් මේ අහවල් කොටස මෙන්න මෙයාගේ දැන් තියෙන අහවල් කොටස කියලා තෝරන්න පුළුවන් ඒ ක්‍රියාකාරීත්වයට අනුව. නැතුව මෙයා අර සම්මතයට අනුව අර විදිහේ තීරණයක් කරන් තිනවා. ඇත්ත වශයෙන්ම මේ පක්ෂේ ඒවා බහුලව ඇති. නමුත් ඇතැම් විට පුරුෂයෙකුත් මේ ඒ තත්ත්වය එන පරිහරණය කරනවා. එනත් ඒ ස්වරූපය ගන්නවා. එතකොට හ්ම් හා හා අලවනවා කියන්නේ පුරුෂ කියන්නේ අලවීමක් නැති කියන තේරුමයි දෙන්නේ. ඒ ඒ ඒ තේරුම මේ අත්දැකීමේ ආවෝපණය කරන්න පුළුවන්. ඔව් ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ මොකද මේ පුරුෂයා තුල ඇලෙන්නේ. එයා ගාම අර ස්ත්‍රීත්වයේ තියෙන නිසා. එතකොට දැන් බුදුහාමුදුරන් රහතන් වහන්සේට කවදාක මොනම જાතියේ මොන වර්ගයේ ස්ත්‍රියකට උනත් යාළුව ගන්න බෑ යාට කරන්න බෑ. ඒ මොකද ඇලෙන જાති යාගාව නැහැ. අර ඇලෙන જાති තීන ප්‍රමාණයට ඇලෙන. දැන් එතකොට අපි මේක ඒක විග්‍රහ ගන්න ගොංගක් වෙලා යනවා. නමුත් දැන් අපි දැනුත් නානා වර්ගවල ඇලීම් ස්වરૂපයි ඒ පුරුෂයන්ගේ තියෙන්නේ. සමහරු හොඳටම ඇලිලා ආයි ගන්න જાතියක් ඉතුරු. සමහරු එක්තරා ප්‍රමාණයකින් යම්කිසි නීතියක් යටතේ හෝ පාලනයක් තියෙන ඔයගේ ඇලීම. සමහර තියෙනවා කොහෙත්ම ඇවිල්ලා නැහැ වගේ තත්ත්වයක්. ඉතින් ඒ එක එක තරාතිරන් වලින් ඒ ජීවයේ ඇතුලේ අර ශක්ති කන්දම් ශක්තිය පවතින හැටි ඉලම් පෙන්වන්නේ. ඉතින් ඒකට ඒ පුජ්‍යලයන් දොස් කියන්නවත් මොකුත් බෑ. ඒක අර ශක්තියේ ක්‍රියාකාරීත්වයේ එක එක ආකාරවල ශක්ති තියෙනවා. එතකොට මේක මේ විදිහට අපි දැනගත්තන් පස්සේ අපට වෙච්ච දේ අපි මේ කවුද අපිට මේ වෙන්නේ මොකද්ද කියන එක තේරුම් අරගෙන අපේ ගැන අප විශ්ින් ගත යුතු නිගමනය ගන්න හොඳ අවබෝධයක් මෙයින් ලබා දෙනවා කාර්යය හොඳට තේරුම් ගත්තාම. එතකොට අර ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන එකම මේකට හොඳටම බලපාන. ඊළඟට ඒ සත්‍යයන්ගේ අර තුන්වෙනි අවස්ථාවේ ස්පර්ශය කියන එක. ඒ අර ඉස්සෙල්ලා ශක්ති ස්පර්ශය. ඊළඟට වස්තු ස්පර්ශය. ඒ ශක්තිය තමයි අර වස්තු ස්පර්ශයෙන් පෙන්වන්නේ ශක්ති ස්පර්ශයේ වර්ධනය අර වස්තුව ඇදගෙන යන තරම් අර ශක්තිය දියුණු වෙලා තියෙන බවයි. ඒකට ශක්තියක බලපෑමක් විනා වෙන මුකුත්ම නැති බව එකෙන් පේනවා. ඊළඟට මේ අර සත්‍ය වස්තු ස්පර්ශය කියන මට්ටමට එලකට. වස්තු ස්පර්ශය කියන්නේ ඒක එක තර අධිරම්මේ එකම තත්ත්වයක් නෙවෙයි ඒක ඉතින් ශිෂ්ටව අපි හිතන්න ඕනේ. ওই ධර්ම ගැන ධර්ම විග්‍රහයකදී අපි අශිෂ්ටව හිතන්න පුරුදු වෙන්න නරකයි. ඒක ශිෂ්ට පැත්තෙන්ම හිත හිත මේකයි මේ කියන්නේ කියලා අපි බොහොම ඒකේ සැහැල්ලුව ගන්න ඕනේ. ඒකට මොකද ධර්ම තෝරගන්න අවස්ථාවක් නිසා. ඒකට මේ අවස්ථාව පොතේ කියනවා අර වස්තු ස්පර්ශය සමේ එනකොට අනිත් අනිත් ජීවි ඔක්කොම නෙවෙයි එක එක අයගේ ඒ ශක්තිය දියුණු වෙච්ච ඇතිනේ ওই සිද්ධිය වෙන්නේ හරියට පුංචි ළමයි ළඳා ගැටවරියෝ තරුණයෝ වැඩිහිටියෝ වාගේ ඒ ඒ ජීව වස්තු වල নানা තරහ දිනම් ස්වરૂප තියෙනවා එතකොට දැන් මේ වස්තු දෙකක සම්බන්ධය ක්‍රියාකාරීත්වයට වැටෙනකොට එතකොට අනිත් අය පොතේ කියනවා ඒ අය ගල් මුල් වලින් ගන්නවලු මේ නොයික් නොයික් කෙල ගන්නවලු නරක විඤ්ඤාණ නොයික් නොයික් දොස් පරස් කතා කරනවලු එහෙම කතාවක් එතන පෙන්නනවා ඉතින් ඒක ඉතින් මිනිස්සුන්ට තේරුම් ගන්න ටිකක් දල වශයෙන් තෝරලා තිනවා වෙන්න කෙසේ වුණා ඒක නෙමෙයි මෙතන වෙන්නේ අර වස්තුන් ඇදෙන ඒ ඒ ශක්තිය වැඩ කරනකොට ඒ ශක්තිය වැඩ කරනකොට අනිත් ශක්තිය වලට එක්තරා ඔරොත්තු නොදෙන ස්වરૂපයක් බලපාන. ඒක ඔරොත්තු නොදෙන ස්වરૂපයක් අර ශක්ති දෙක වැඩ කරනකොට ඔරොත්තු නොදෙන ස්වરૂපයක් එනවා. නිකන් හිනාව නාවකද? දැන් සංහාර කියන්නේ කතාව බලනකොට මේ අරවන්නේ කර්දාත්වි මනෝලින් ගහනවා ඒක පුරුද්දක් ගන්න. අනේ නෑ ඒ මොකක්ද ඒක? ඒක ඒක නවය වෙන සමහර ආගම් වල හින්දු ආගමේ දේව පූජාවල් වලදී කරන්නේ මොකද? අපි දේව මල් පූජා කරනවා. ඒ මිනිස්සු පියලි කඩ කඩ සංකල්පේ රූපෙට ගහනවා. ඒවා ඉතින් ඒක එක්කෙනා තෝරගත්ත ඇති ඕන මලිල්ලව කරගත්තා. ඒක නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේ ශක්තිම වැඩ කරන හැටි ශක්ති බලපාන හැටි මේ අකමැත්තේ කියන්නේ මොකද? කැමැත්තේ කියන්නේ මොකද්ද? ඒකට මොකද විරෝධයක්. ඒකට ඒ දෙන්නෙකුගේ අර ආකර්ෂණයේ වැඩ කරනකොට ඒ තරම් ඒ ආකර්ෂණයට ප්‍රමාණවත් සුදුසු තත්ත්වයක් නැති ශක්තිය වලට කම්පනයක් ඇති වෙනවා ඒකෙන්. ඒක ඒක අදක් තියෙනවා. ඒක දැනුත් තියෙනවා කෙනෙක් ගාව තියෙන එකක්. දැන් යාපිකේ යම් කෙනෙක් මෙහෙම මෙහෙම දෙයක් සිද්ධ වුණාය මේ මේ නිරෝධහක් ඉන්න තැන කිව්ව හැටි අර අහන එක්කෙනාට කම්පනයක් උපදිනවා. ඒ කම්පනය මොකක්ද ඒ කම්පනය? ඒක එක්තරා හේතු සහිත කම්පනයක්. ඒ මොකද එයා ඒ කාරණයට එයාට ඉඩ නැතිකම. නිසා ඒ කම්පනය අරක ආකර්ෂණය වෙනකොට එයාට ඉඩ නැතිකමින් අර රිදිල්ලක් අත ගන්න. ඒකයි මේ විරෝධය කියලා කතා කරන්නේ. තේරුණාද ඒක? ඈ? ඒක තේරිලාද hinaය? එතකොට ඒවා ස්වභාවික ශක්ති ස්වභාවයන්. වෙන මොකුත් වරදක් නෙලේ. අපි කියන ඒවා සීලාකාරයි නැති. ඒවා හොඳ නෑ කිය. නමුත් එයා එයාගේ එයාගේ අවස්ථාවක එයා ඒකට පිළිකතාව. ඒක අපේ සීලාචාරකමෙත් ඕකයි. ඒකේ පුළුවන් ගාන කවේ හැටියට තමයි සීලාචාරකම කියන්නේ. ඒක නීතියක් පාලනයක් නෙවෙයි. ඉතින් කෙනාගේ පුළුවන් කාර්යකමේ හැටියට හෝ බැරි කමේ හැටියට සීලාචාර අසීලාචාර බෙදාගන්න. නමුත් කවුරු කොළත් සීලාචාරෝ අසීලාචාරලෝයි ඒකේ තියෙන ඒ වත්වයේ තියෙන දුබල ප්‍රබල තත්ත්වයක්. එතකොට මේ අවස්ථාව වෙනකොට අර බාහිර ඒ මට්ටමට දියුණු වෙලා නැති ශක්ති තියෙන ඒ සත්තුන් තුල අර විරෝධය ඇතිවෙනකොට ඒ විරෝධයේ උඩ ඒ විරෝධයේ උඩ ඒ අය කැක්කමක් විඳිනවා රිදුමක් විඳිනවා. ඕක කාලාන්තරයක් යනවා දවසින් දෙකකින් විදිහට. ඔය වෙලකොට ඊ අයගේ ඔය කියන ශක්ති දියුණුව මේ තුන ධම්ම සමාචාර අවස්ථාවකට එනවා. අර මං කිව්වේ ලිංගපාතු භාවෝ කියන කොටස. ඈයි ලිංගපාතු භාවෝ කියන කොටස. ඒක ඊළඟට මේ තුන ධම්ම සමාචාර කියලා කියන්නේ දැන් ඔන්න හැම සතාගෙම අර කිව් ශක්තිය ඒ ඒ නියම මට්ටමට ආපු සමයක් එන. නියම මට්ටමට ආපු සමයක් එන. ඒ සමයට ආවට පස්සේ හැම දෙනාම සම්මත කරනවා කිව්වා ඉස්සර විරුද්ධ වුණානේ. දැන් සම්මත කරනවා කිව්වා එහෙම ඉතින් ඔහොම නොවි බෑ කියන සම්මතයක් එන එක. ඒ කියන්නේ ඇත්තෝ මේ සම්මේලන පවත්ලා මේ පාර්ලිමේන්තු සකස් කළා එහෙම සාකච්ඡා කරන වයසක් තත්ත්වයක් නෙමෙයි. ඒක නිකම් පුංචි සත්ත්ව කොටසක්. ඒ සත්ත්ව කොටසේ මේ මේ එකගත්තේ කියලා කිව්වේ මොකද? දැන් විරෝධයක් පාන කෙනෙක් නෑ ඔක්කොන්ටම අවස්ථාව දෙනවා පුළුවන්කම. ඔක්කොන්ටම අවස්ථාව දෙනවා නම් පුළුවන්කම දෙනවා නම් කිසිම විරෝධයක් මේ ලෝක ධාතු කොතනක්වත් උපදින්න. මේ බැරිකමේ එකයි මේ පුළුවන්කමයි බැරිකමයි එක තමයි මේ විරෝධ ඔක්කොම තියෙන්නේ. නැත්නම් ඔක්කොම පුළුවන් නම් ඒත් මුකුත් වරදක්. ඔක්කොන්ටම බැරි නම් ඒත් මුකුත් වරදක්. මේ ભેදයයි මේ වෙනසයි මේ සටන් කරන්නේ නැතුව මේ මිනිස්සු සටන් කරනවා නෙමෙයි. බැරි පුළුවන්කම් දෙකක් ලෝකේ කවදා සටන් කරනවා. ඒක අපේ සටනක් නෙමෙයි. ඒ බැරිකමේ පුළුවන්කමේ තියෙන සටනක්. ඒක නිසා ඒක ස්වාභාවික. එතකොට ඒක තේරුම් ගත්ත එක්කෙනාට බැරි වුණත් පුළුවන් වුණ සටනක් නැහැ කියන தත්ත්වයට ආපුවම තමයි සැලසෙන්නේ. අරක අරක ශක්තියට යටවීම මේක ශක්තිය පාලනය කිරීම. බැරි වුණා පුළුවන් වුණා සටනක්. ඒක ශක්තිය පාලනය කර ගැනීම. ඒක තමයි බෞද්ධ දර්ශනය උගන්වන්නේ. අරක ශක්තියට යටවීම. ඒ පාලනයක් නැහැ. ඒක හැම එක්කෙනාගේම මේ සත්ත්ව පරම්පරාවේ කොයි තරහ කිරමෙත් එනවා. මිනිසාගෙත් ඕක තියෙනවා. එතකොට මිනිසා අන්ධ ප්‍රත්‍යඥයයි කියන මට්ටමේදී තමයි ඔක තියෙන්නේ දැන් කල්යාණ ප්‍රත්‍යඥයයි කියව අවස්ථාවට එනකොට ඒ පුජ්‍යලයා මොකක්ද කරන්නේ බැරි වුණත් පුළුවන් වුණත් මගේ සරණක් නැහැ කියන පදනම මතයි එයාගේ ජීවිතය යන්නේ ඒක නිසා පොර පොරගම් කරන්නේ මේ මුකුත් තරවෙල නිකන් අවකපෙන මුකුත් කරෙන්නේ ලැබිච්ච දේ සතුට වෙනවා තවත් සපයා ගන්නවා එයාගේ ජීවන රටාව කිසිම සටනක් නැති තත්ත්වයක් උදායන යාට කියන්නේ කල්යාණ ප්‍රත්‍යඥයයි කියලා. දැන් අපි කල්යාණ ප්‍රත්‍යඥයයි කියන්නේ කාටද? පන්සල් යනවා නම් මල් පූජා කරනවා නම් ගාත ටිකක් දන්නවා නම් පිරිච්චෙන් දන්නවා නම් එයා කල්යාණ ප්‍රත්‍යඥය. අපෝය මනුෂ්‍යවද බලකාර. බලනකොට මිනිහයි පිළිගන්නේ හරක් මේ මේ ඌරු ඇති කොන්නොත් වෙන්න පුළුවන්. මේ සත්තු මරලා විකුණා වෙන්න පුළුවන්. ඒවම මිනිහා අරකින් කල්යාණ ප්‍රත්‍යඥය. ඒක නෙමෙයි මෙතන කල්යාණ ප්‍රත්‍යඥය. කල්යාණ ප්‍රත්‍යඥය කියන්නේ අරවා එක්ක කිසි ගැටුමක් කිසිවක් එක්ක කිසි අවස්ථාවක කිසිම ගැටුමක් නැහැ. ඒකට ගැටුමක් නැtei කියන්නේ මොකටද? සතුම් මැරීම ගැටුමක්, සොරකම් කිරීම ගැටුමක්, පරදාර සේවනයේ ගැටුමක්, බොරු කියන්නේ ගැටුමක්, මේ සුරාමේරේ ගැටුමක්. ඔය තුන් ඔය පහේම අපි පහ ගත්තොත් ඔය පහේම තියෙන ගැටුම්. ගැටුම් මිසක් වෙන මොකුත් නෑ. ඒ ගැටුමේ ප්‍රතිඵල මතුවෙන හැටි තමයි අර සතුම් මැරීම, සොරකම් කිරීම. ඔය ආදී ගැටුම් වල ප්‍රතිඵල මතුවේ නැහැ. ඒවා ඉතින් වෙනම වෙනම නම් වලින් වෙන් වෙලා තියෙනවා. බලනකොට මේ මිනිහා ඒ ගැටුමක් එතන සිද්ධ වෙලා තියෙනවා. එයාගේ අදහසක් සාර්ථක කරගන්න තවත් එකක් එක්ක පොර අල්ලලා. ඒකයි කරලා තියෙන්නේ. මෙයා මේ එන වෙලාවක. එතකොට අර தත්ත්වයට ආපුවම ওই தත්ත්වය ආවේ මොකෙන්ද? ওই தත්ත්වය ආවේ ඒක ඊ ආකාරයෙන්ම පරිහරණය කරපු නිසා. ඒ මොකද්ද? ඒ කාන්දම කාමය පරිහරණය කරපු නිසා ඒක ඒකේ වැඩි මට්ටමක් ඒකේ ශක්තිමත්කමක් වැඩි වුණා. එතකොට දැන් අපි ගම්මු ඔක අස්සට බුද්ධහන් බුද්ධාගමේ උගන්වන්නේ සසර දුකින් මිදීමට මඟ වශයෙන් දෙන්නේ කාමය පරිහරණය නොකර ඉඳීම. එතකොට දැන් අපි මේ එන පාර දිහා බලපුවාම මේ හද්ද වද ඔක්කොම පත් වෙනා තියෙන්නේ මොකෙන්ද? මේ අර අර පරිහරණයෙන් ඒක ක්‍රමානුකූලව වැඩි වෙලා ඒකේ බලයට යටත් වෙලා අපි ඉතින් වහල්ලු වගේ ඉවත් වෙනවා. ඕකේ රහස පෙන්වන බුදුහාමුදුරුවෝ කිව්වා දුකෙන් නිදහස් වෙන්න ඕන. එහෙමනම් ඕක අර වර්ධනය වෙන ක්‍රියා නවත්තපන්. ක්‍රියා නවත්තනකොට ඒක අඩුයි ඒක අඩු වෙච්චාම ඔය මුකුත් කියන එක ඒක දෙපැත්ත හොඳට බෞද්ධ දර්ශනීය විද්‍යාත්මකව අරක නිසා මේක වුණා ඒක නැතිගෙන මේක නෑ කියන විද්‍යාත්මක තීරණය දෙන්න පුළුවන් තත්ත්වයක් උන්වහන්සේ ඉදිරිපත් කළා. ඒකට දැන් මෙතන අර මෛත්‍රුණ ධර්මය පිළිබඳව සම්මතය ආවට පස්සේ මේකේ මේ මේ තුන ධර්මයේ කියන්නේ ඒකාන්දව වැඩියෙන් වැඩ කරන වේග ඇති කරපු නිසා. ඒ වේගය නිරන්තරයෙන් මතුවෙන මතුවෙනවා ඒ ක්‍රියාවටපත් වෙනවා ඒක නිසා 10ක් තියෙනවා දැන් බඩගිනි වෙලාවට බත් නොකෑවොත් බඩේ ගින්න හරියට පීඩා දෙනවා ඒ ගින්නට දාන්න ඕන මොනවා හරි ආහාරයක් එතකොට ගින්න නැහැ ගින්න නැති වුණා නෙවෙයි ගින්න නැති වුණා නෙවෙයි බඩේ බඩේ ගින්න නැති වෙන්නේ නැහැ බඩගින්න නැති වුණොත් ඒකත් මැරිලා. මේ බඩගින්න නැති වුණා නෙමෙයි ගින්නට පිලිස්සෙන්න යමක් දැම්මා. එතකොට ඒක පිලිස්ස පිලිස්ස තියෙනවා. පිලිස්සෙන්න යම නැතිවම ශරීරේ පුරුෂව පුච්චනවා. ඒක නිසා ඒකෙන් බේරෙන්න පිච්චෙන්න යමක් දාන එක අපි වේ කරන්නේ. එතකොට පිච්ච පිච්ච තියෙනකන් ඔය දැන් එක වේලා දැන් එක උදේට කෑවා. දවල්ට නොකා හිටියොත් හැන්දෑ වෙනකොට ඈලුයි යනවා නොයෙක් විපිරියාස ඒ මොකද අර වේගය වැඩ කරන්න පටන් ගන්නවා එයාව පුච්චන්න පටන් ගන්නවා ඉතින් එවැනි தත්ත්වයක් ඒ ක්‍රියාකාරීත්වයේ පවතින ඒක නිසා මේ මේ තුන ධම්ම කියන මේ ශක්ති ස්වરૂපය මේ කාන්ද වේගය වැඩි වුණාට පස්සේ අනේ ඒ වේගයෙන් හැම වෙලේම දවනවා හැම වෙලේම පිච්චෙනවා ඈ ඔය ඔක්කොම හිතෙන් තමයි කෙරෙන්නේ. නෑ නෑ පටන් ගත්ත දා ඉඳලා මම දැන් මෙච්චර කාල හිත නැතුවද මේ වරත්තේ ඔය යම් වෙලාවක කාන්දම ඇඳුනේ කිව්වනම් ඒ කාන්දමේ කිව්වේ අපි ඒ හිතේ ක්‍රියාකාරීත්වය තමයි. තේරුණානේ? අපි කියන්නේ පංචකාම යක් ගැන මුලින්ම කාම තුනක් ගැන කිව්වා ඊළඟට කාම දෙක එක්කාසිට ඇති කිව්වා ඊළඟට ওই කාමය කියලා කියන්නේ මොකේද වැඩ කරන්නේ ওই ශක්ති අර එක තැනක වේගයෙන් තමයි ඒ සතාව පාලනය කරන්නේ. ඊ වේගය පටන් ගත්ත දවසේ ඉඳලා සීමාව වෙන් කරන්න. එයාගේ සීමාව වෙන් කරගන්න. ඒක හැම තැනම තියෙනවා. අදත් තියෙනවා. ඒ පුංචි සතාගෙත් තියෙනවා. ඇහැට නොපෙනෙන පුංචි සතාගෙත් තියෙනවලු මිනිහගෙත් තියෙනවා. නම් විද්‍යාව නැත්තම් රහත් වෙන්නේ නැහැ. මේක සම්පූර්ණ අසාර තත්ත්වේ වැටෙන්න. එතකොට ඊ නීතියමයි දැන් මෙතන වැඩ කරන මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර සතාගේ අර தත්ත්වය ගොරෝසු වෙනකොට අර ඔවුන්ට ඒ කාලය පිළිබඳව යොදන කාල සීමාව වැඩි වෙනවා වැඩි වෙන නිසා වෙන්නේ මොකද්ද අර එන්න එන්න වැඩි වැඩියෙන් එන්න එන්න වැඩි වැඩියෙන් අර මේ ආහාර ආහාර සස් කිරීම ඔවුන්ට වැඩි වැඩියෙන් කරන්න සිද්ධ වෙනවා. ඒ මොකද මේ අර මේකට කාලය වැඩි වෙනකොට අරෙන් අරවට යන්න කාලය අඩු වෙනවා. ඒක නිසා යා තැම්පත් කිරීම වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ අතරතුරේ තවත් එකක් කරනවා. ඒ මොකද්ද? ඊ අයට ඉස්සෙල්ලා ඕනෑම තැනක ඕනේ ඕන තැනක ඒ ඇත්තන්ගේ ඒ සම්බන්ධතාවයන් පැවැත්වුවාට ඊට පස්සේ කලක් යනකොට ඒ සතා විවේකත්වය විවේකත්වය ආරක්ෂාව. ඇයි මේ විවේකත්වය ආරක්ෂාව කියන එක? ඔය ඔතන ඔය ඔතෙන්ද පන්නන්නේ මොකද්ද? ඊ ඊ අයගේ ඒ ඒ වස්තුන් කොටස් කර ගැනීම සඳහා ඒ ඒ අයගේ ඒ ඒ මිත්‍ර සම්බන්ධකම් පවත්වන වස්තුන් කොටස් කරගෙන රැකවරණේ ආරක්ෂාවේ තබා ගන්න වෙන නිසා ඒ අයට ආරක්ෂක ස්ථාන හදන්න ආරක්ෂක ස්ථානයේ ගිහ කොහරි ගුලක් තියෙනවනේ ගුණ ASCII මේ ආවරණයක් තියෙනවා එතන. ඒ විදිහට එලා තැම්පත් වෙන තත්වයකට ආවා. එතකොට ඒ තැම්පත් වෙන තත්වය ආවෙත් මොකෙන්ද? මේ කාම ධාතුවේ කාන්දමේ බලපෑමේ එක්තරා එක්තරා කපල්ලක් ඔය තැනට ගෙනල්ලා යාව දැම්මා. එතකොට මේ සතා අර තම තමන් ආරක්ෂා වීමද තමන්ගේ වෙනුවෙන් අනුන් ආරක්ෂා කිරීමද කියන එක බලපුවාම මෙයා ඒ සත්තු දෙන්න සත්තු දෙන්න ඒ ඒ වර්ග දෙක තමා විහිං තව එක්කෙනෙක් අනිකාව ආරක්ෂා කිරීමත් ඒකා විහිං මේ සතාව මේ වස්තු ආරක්ෂාව ආරක්ෂා කිරීමත් කියන දෙකක් අස්සේ අර කියන රැකවරණේ නැත්නම් නවාතන ඒ කියන තැනක් හැදුවා ඒ මොකද මේ කාමයේ බලපෑම. ඒ කාමයේ බලපෑම කිව්වහම කාමයෙන් දෙන රිදුම් කාමයෙන් දෙන රිදුම නවත්ත ගන්න නැති කරගන්න ඒකට සැනසෙල්ලක් ඒකට යම් කිසි පොඩ්ඩක් පිළියම් කරගන්න දැන් මේ අයට සෑහෙන උපක්‍රම යොදන්න වෙලා තිනවා දැන් මොන්න ගෙවලුත් ගෙවල් කිව්වහම ඒ ආරක්ෂක ස්ථානයලට හදන්න වෙලා තියෙනවා. ඒ කවුද ඕක හැදෙන්නේ? අර කාන්දමේ ප්‍රබලත්වයේ ශක්තිමත් භාවයේ ජීවුණුව එච්චර වැඩ දුන්න අර වස්තුවට. ඒ වස්තුවේ මොනවද ඒ වැඩ? අර ඇදීගෙන බැඳී ගන්නා ශක්තිය වැඩි වුණා. බැඳී ගන්නා ශක්තිය උඩයි අර ගෙවල් හැදී. අර රැකවරණයක් ගත්තේ. අර වැඩි වැඩියෙන් ආහාර ඔක්කොම අර වස්තුව එක්ක බැඳී ගත්තේ. එතකොට මේ වස්තුව එක්කද මෙයා බැඳී ගත්තේ නෑ. වස්ත්‍රය කෙරෙහි. මෙයාගේ අර කාන්දම් වේගයෙන් උපදින අර දාහ ස්වરૂපය ඒ බේරීමට මෙයා බැඳෙනවා. ඒකයි. ඒකට උදව් දෙන සහාය වෙන දේට දෙවනුව බැඳීම ඒක ඒක සිද්ධ වෙනවා. නමුත් මූලික බැඳීම මොකෙන්ද? මූලික බැඳීම අර Tamanට වේගය දෙන අර දාහය ලබා දෙන කැක්කුම දෙන රිදුම දෙන ඒ කැක්කමෙන් බේරීමේ බැඳීමයි අතන තියෙන්නේ. එතකොට මේ බේරීමේ බැඳීම නොදැනුවත්කම නිසා මේ දැන් ඒ බේරෙන තැනට බැඳීම නිෂ්පාදනය වෙන තැනට එයාගේ වැඩේ ඇවිල්ලා තියෙනවා. ඒ ක්‍රියාපටිපාටි ඇවිල්ලා තියෙනවා. ඕකට කියන්නේ මොකක්ද? අවිද්‍යාපත්‍ය සංඛාරා කිව්වේ ඔකට. ආරක්ෂක කියන වශයෙන් තේරුනේ ඔය මච්චරේ උපත් බොහොම හරි මහත්තයා මච්චරේ උපස්තේ මච්චරේ උපස්ත කියන්නේ දැන් මේ සතාගේ මේ සම්බන්ධය ඇති වෙනා වගේම ඊ වර්ගයේ සතුන්ගේ සම්බන්ධය කොයි සතාටත් යොමු ඒ සතාගෙන් ඒ ආරක්ෂා ගන්න බාහිර සතාගෙන් මේ සතා ආරක්ෂා කර ගැනීමට තමයි රැකවරණ වලට අයින් කරන්නේ ඒකට කියන්නේ මච්චරිය තමයි. මච්චරිය කියන එක ඉස්ලාම ආරම්භය ඔතනයි පටන් ගත්තේ. ඔතන විතරනේ මච්චරිය කියන එක ආවේ. අර මේ හෙටටත් එක්ක කෑම මීට පස්සේ කන්න කෑම ගෙනියන එක උතන ඉඳලා මච්චරිය පටන් ගත්තේ. ඒ ආය ආරක්ෂාවක් ඒ කරන්නේ. රකවරණීය මසුරු කමන්ට අනුන්ට නොලැබේ. අනුන්ට නෙදී මම ඒක තියාගන්න ඕන කියන එක. එතකොට මේ තැනට අවසන් ඇති වෙන ප්‍රතිඵලයක් ඒ තේජසේ මම කලින් කීපවතාවක් කිව්වා අපේ සිතේ ඇති වෙන හැම අදහසකටම තේජස් අංශකයක් අයින් වෙලා අයින් වෙනවා තේජස් අංශකයට වැටෙනකොට ඒකේ හේම ඒ ක්‍රියාව සිද්ධ වෙනවා ඒක හැම අදහසක්ම ඒකට අනුකූලතාවය සමහරුන්ට නිකන් හිනා නොවි ඉන්නකොට අර කිටියක් කිටි කවනකොට හිනා වෙන්නේ මොකද අර කිසියෙන් අර භ්‍රමණයක් දීලා අර තේජස් අංශකේ නංගන ඇතෙන්නේ. එතකොට යා නොදැනුවත්වම hina වෙනවා. ඈ අන්න ඒකට ඉතින් බල දල සාස්ත්‍ය ඔය ඔය විදිහට සමහරුන් නැති කරන්නේ නැති වැඩ කරනවා මිනිස්සුන් කියලා. ඒ මොකද්ද? ඉස්සරහට කියලා ටික මොඩ පහක් කියුට මෙයා හරි හපන මේ විදිහ වැඩ වලට නම් මිනිහා හරිම මිනිහා පුදුමයි කී කී මිනිහා විදිහින් ටිකක් ටිකක් කරුණු කියනකොට අර මිනිහාගේ තේජස් අංශකේ මාන්නෙත් එක්ක නැගලා ඇවිලා අතෙන් ආපු හැටි හා සම්සිල මොනවද කියන්නේ මං කරන්නම් කියලා පයින්නම් ගොනවා වගේ මොඩියා වගේ පයින්න එක. ඒ මොකද අර මිනිස්සු අර ශබ්ද වලින් කර්ර වලින් තේජස් අංශකේ නැග්ගුවා. නැග්ගල එතෙන්ද ගත්ත හැටි මිනිහා එක්ක. එතකොට දැන් අපිට පේන්න ඕන අපි මේ හැම වෙලේම තේජසකට යටත් වෙලයි අපි මේ ජීවත් තේජසේ හැටියටයි අපේ ක්‍රියා සංවිධානය. ඕකයි බුදුහාමුදුරුවෝ නිවන් දෙය කිව්වේ. නැතුව මේ පරම සුන්දර පරම රමණීය නෙමෙයි. ඒ ඔක්කොම පැත්තක දාලා අර මේ අපිව දුකට දාන තේජස නිවන එකයි බුදුහාමුදුරුවෝ මේ නිවනේ කියලා කතා කරන්නේ. ඉතින් අපිට තියෙන්නේ ඒක කරන්න. ඒකට දැන් ඔන්න බලමු දැන් කොච්චර දුර මේ සතාවද දැන් නැති වැඩ පැටලවිලා දැන් අන්ති ඊළඟට මේ සතාට සිද්ධ වෙනවා අර කාලයාගේ අවශ්‍යතාවයේ උඩ මේ 10000ගේ ඉවසුන් නැතිකම උඩ ඒකේ බලපෑම නිසා නිතරම එහාට මෙහාට මේ ආහාර ගේන්න යන්නත් බෑ. ඒ වගේම මෙයා කරන වැඩේ මොකද්ද? ඔය සමය වෙනකොට අර මේ මොනවද හැදිච්ච ඒ සුවදල් කියන වී වර්ගය ඒ තනින් තන තනින් තන හැම තැනම සෑම තැනම පැලවිලා තිබිච්ච එව්වා එක එක තැන්වල පඳුරු ගැහෙන්න පටන් ගන්න සමයක් එනවා. ඒ මොකද ඒ පඳුරු ගැහෙන්නේ අර රසායන දැන් තවත් ගොරෝසු තත්ත්වයට ආවා. එතකොට අර පඳුරු හැදෙන්නේ. නැත්තම් සෞම්‍යත්වයේ තියෙන පැතිරි යනවා. අර පඳුරු හැදුනේ ඒ වෑ ගොරෝසුත්වයේ තත්ත්වයට. එතකොට මේ පඳුරු හැදෙන සමයට එනකොට මේ සතාගේ මට්ටම මොකක්ද? සතාට සිද්ධ වෙනවා මේ පඳු ඔක්කොම දැන් කෑම හොයන නිසා එයාගේ සීමාව වෙන් කරන්න. එයාගේ සීමාව වෙන් කරගන්න. ඒක හැම තැනම තියෙනවා. අදත් තියෙනවා. ඒ පුංචි සතාගෙත් තියෙනවා. ඇහැට නොපෙනෙන පුංචි සතාගෙත් තියෙනවා මිනිහාගෙත්. ඒ මොකක්ද? දැන් වෙන වෛක්‍යයකින් බල්ලෙක් ආවොත් මේ වෛක්‍යයට ඉන්න තරම් බල්ලු පුරනවා. හපා කනවා. ඒ මොකද? එයාගේ අයිති එයා රකිනවා. හැබැයි එයාගේ වෛක්‍යයට මේ බල්ලු කියොත් උන්ටත් එහෙමයි. ඒ බල්ලා මොකද ඒවා දැනගෙනද කරන්නේ? නෑ එයාගේ අයිතිය රකිනවා. මේ ගෙවල් ටිකේ මමයි කන්නේ. තොපිට කන්න දෙන්න බෑ. ඒකට ඒ වගේමයි මේ හිඟ හිඟන මිනිස්සු යම් කිසි කෙනෙක් පිටින් ඒ කල්ලි හැර වෙන කෙනෙක් ආවොත් අරියාදු කරනවා ඒක ඇලවන්න. මේ නොඑක් නොඑක් කියවන මං ඉතින් ඔය මේ කාලේ පොත දැක්කා ඔහොම රණ්ඩු කරනවා. අර මිනිහා එළවගෙන මොකද මුගේ අයිතිල. ඒ විදිහේ ඔය ඔක ආරම්භනේ කාදද? එදායිද? කාද මේ අන්තිම පුංචි සතා ගෙදලා ආපු කෙලස් හැදිච්ච හැටි මේ පෙන්න. එතකොට ඔය හ්ම් සීමාවේ මෙයා කොහොමද මේ රකින්නේ? සකින්නේ අර සතා මෙහාට එනකොට සීස් ගාල කියලා විකනවා හරි පවුරු ගන්නවා. එයාට කරන්න පුළුවන් එක විරෝධය කරන. මෙයාගේ විරෝධය පිළිගන්න පුළුවන් මට්ටමකයි අනිත් සතා ඉන්නේ. ඒක නිසා මෙයා කිට්ටෙනකොට අර දුර්වල නම් දුන නැත්නම් එයා එයා සටන් කරනවා. මෙන්න මේ විදිහේ සටනක් පටන් ගත්තේ අර මේ බහුලත්වයට කවුරුත් එක ක්‍රියාමාර්ගයට වැටිච්ච නිසායි. මොකද්ද? කාම ක්‍රියාකාරීත්වයේ පොදු අයිතිවාසිකවට වැටෙන්නේ. එතකොට ඊ වැටුනහම ඔක්කොම එකවරිය කරන නිසා කාට සිද්ධ වුණා අපේ අපේ අයිතිවාසිකම් රැකගෙන ඉතින් දැන් මේ හද්ද වදේ මේරිමු. මොනව කරන්නේ? මොකද්ද වදේ? මේ දිනුන වෙච්ච 1000කින් පෙළෙන ගතිය ඔච්චරයි වෙන මුකුත්ම නැහැ. දිනුන වෙච්ච 1000 ගතියක් ශක්තියක දැන් ජීවිතේ පෙළෙනවා ඒකට පවන් ගහන්න নানা උපක්‍රම යොදන්න වෙලා තියෙනවා මේ පවන් ගැහිලි මේ ඔක්කොම අර 1000 එතකොට ඔය 10 එදත් අදත් අපිත් මේ අයගෙත් කාගෙත් ඔය 10 උඩයි මේ ජීවිතේ රැඳී පවතී. ඔය 10යි අපිට නොඑක් විදි හිරේ විලංගු ගුටි බැට මේ ඔක්කොම දුන්නේ ඔයක මූලික කරගෙන. ඉතින් ඒක නිසා දැන් අපිට ඕවා හොඳට වැටහෙනකොට ඔක්කොම අපිට වෙච්ච දේ හිතා ගන්න පුළුවන්. ඒකට දැන් මේ සතා උනේ මොකද්ද? සටන් කරන පුජ්‍යලේ බවට පත්. සටන් කරනවා විතරක් නෙවෙයි. දැන් මෙහාට ඒ අවශ්‍යතාවයේ උඩ දැන් සිද්ධ වෙලා තියෙනවා අර එහා ඒ සතාට අයිති නැති දේ අනිත් සතා රැක කරගෙන ඉන්න දේ බලහත්කාරයෙන් ගේන්න හෝ නැත්නම් නොපෙනෙන්න ගේන්න හෝ දෙකෙන් එකක් කර ගැනීමට ඒ අයගේ සීමාවල් වලින් සීමාව ඉක්මෝල යන තත්ත්වයට වැටෙනවා මේ ආහාර ප්‍රශ්නේදී ආහාර ප්‍රශ්නේ කිව්වම එයා කන සීමාවට වෙන කෙනෙක් කෙනෙකුට එයා රකින්නේ අපි කිව්ව එක ගහක් වෙන්න පුළුවන් ඒක. එහෙම නැත්නම් එක වී ඇටයක් වෙන්න පුළුවන්. එයාගේ ප්‍රමාණය හැටියට එයා රකින්න එකයි ඔය කියන්නේ. ඉතින් එයාගේ ප්‍රමාණය හැටියට එයා රකින්නවා. නමුත් මේ මට්ටමේකට සෑහෙන තත්යක සත්‍ය මේ වෙනස් වීමක් වෙලා තියෙනවා. ඒක ඔය නිකන් නෙමෙයි ඔය කරන්නේ. ඊළඟට ඔව් අහන්න. විපස්සනාව පටන් කරන පස්සෙට ඇතුණේකම ශක්තිය අවසර දැන් අර මත්යේ තත්යෙන් එක ද්වේෂයට පස්සලා පටන් කිරීම ඕ දැන් එයා රැකවරණයක් උඩ ඉන්න ගමන් එයාගේ ආරක්ෂාව එයාගේ ආරක්ෂාව කියන්නේ මේ එයාගේ කාර්ය කරගන්න එයාගේ උනන්දු දක්වන කාර්ය මොකද්ද මේ දවන ශක්තියෙන් බේරෙන්න යා උපක්‍රම යොදන අතර ඒ උපක්‍රම වලට යම් කිසි අවහිරයක් වෙනවා නම් මෙයා පැන්න ගමන් ඒක රැක ගන්න ඕනේ. අතන එතන අර ආරක්ෂා කර ගැනීමට පැන්න නිසා ඉතේ දේශය ඇති වුණාද? නැතුව ඉතේ විශ්වරූපේ ඇති වෙලා ආරක්ෂා කරනවා. නෑ නෑ. මේ ඒක සිද්ධ වුණාට පස්සේ අර කාරණේ ඒ ආරක්ෂ ඒ द्वेष මට්ටම පාවිච්චි කරන්න පුළුවන් தත්ත්වයට ආවට පස්සේ තමයි අර ඒ විදිහේ සිද්ධින් හැංගෙන්නේ. අන්න මෙයා මේ එන්නේ මගේ මෙවයකට මේ මේ මේ මගේ අයිතිවාසිකම් නැති කරන්න කියලා හැඟීමක් එන්නේ පුළුවන් කමක් ආවට පස්සේ. එතකන් හැඟීමක් එන්නේ නැහැ. ඕන කෙනෙකුට කිව්වොත් තුඩක් කෙට්ටෙක් කෙනෙකුට කිව්වොත් අහවලා අහවලාට තමසිට නිතරම බයිනවා මොකද දන්නේ. අනේ ඔය ඕනිකක් කියාගන්න මට මොකද. කෙට්ටු නිසා. බැරි වෙලා මිනිහව ජවස්ති සම්පන්නව මේ අදල මිනිහා බොඩි බිල්ඩර් කෙනෙක් නම් ඈ බැරි වෙලාවත් ජීවත් අහවලා නිකන් තමයි කවුද මොනවද කවුද කොයි යෝක ඉන්නේ දුවනවා මිනිහා ඒ ඒක පුළුවන්කම ඒ පුළුවන්කම එන්නේ ඉස්සෙල්ලා කවුද දැක්කත් දැන් අය මරණයකොත් අනේ ඉතින් මං ගෙටවත් වෙලා ඉන්න මොනව කොන්ට්‍රෝල් කියලා බැරිකම් ඒ අර බැරි පුළුවන් දෙකයි නටවන ධර්මතාවය ඇති වෙලා ක්‍රියාවට ශක්තිය ආවට පස්සේ ඒ ක්‍රියාවට ඒ මෙතන මේ සමයේ දෙනකොට ද්වේෂ මට්ටමට නක් ගන්න පුළුවන්. ඒ කියන්නේ උහුලන්න බැරි පිච්චීමට එන්න පුළුවන් තත්ත්වෙට මේ කාන්දම දිනුනේ. ඉතින් අපි කොච්චර හොඳට හිටපු යොන්ද වෙලා තියෙන මොකද කියලා දැන් පේනවා. ඈ කේන්ති නොයන මට්ටමක ඉඳලා අපි මේ කේන්ති අරන් දැන් නම් ඉතින් බේරන්න බෑ. එතකොට ඒ தත්ත්වය එනකොට අර සටන් සටන නිසා ඒ අරයාගෙන් බේරගන්න පණින පැනිල්ල නිසා විරෝධයක් ඇති විරෝධය කියන්නේ ඒලා ඒ ඉස්සෙල්ලා මහා සමදි සම්පන්න ස්වරූපයක් තිබුණේ ආරක්ෂා කරගන්න ගිහිල්ලයි විරෝධයේ ලෝකෙමත් ආරක්ෂාව යටතේ විරෝධයේ ලෝකෙම ආරක්ෂාවක් නැතිුණා නම් විරෝධයක් ලෝකෙ. ඒ ආරක්ෂා බක්කන නාමාච් කන්‍යන් කියලා ඒ කණ එකයි ඇත්තේ. ඕකේ මුකුත්ම නැහැ. දැන් මෙයා මගේ එක කන්න දෙන්න බෑ ඔබට කියන එකේ තමයි මේ සටන පටන්. විරෝධයේ එතකොට උනේ මොකද්ද? එකෙන් එක්කෙනා විරුද්ධයි. ඒ විරුද්ධකාරයාගේ කෙරෙහි තිබිච්ච අර සමතාවේ සමතාවය. එකගත්තේ නැති වුණා. මෙයාගේව කන ගමන් එයාගේවත් කන්න පටන් ගත්තා. ඒ මොකද? විරෝධය උඩ. දැන් මේ නැතිකම උඩනේ ඕන හැටි දවස්වල තියෙනවා. නමුත් විරෝධය උඩ අර කිසි මෙවයක් නැතුව අනුකම්පා විරහිත ස්වරූපකින් එයාගේවත් කනවා. ඒ කන්නේ මෙයාගේ පුළුවන්කාරකම. මේ සමය එනකොට මහා සම්මත කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. මහා සම්මත රජු. එතකොට අපි මහා සම්මත රජු ගාන හිතන්නේ කවුද දන්න? හරි හැටරියන් දිග උටුන්නක් ඇති. හරි සිංහ පණ පිටින් ඇති සිංහාසනය කියලා. ඔය සමහා සම්මත කිය කවුද දන්නවද? ඔය මහා සම්මත රජු හැම තැනම අදත් තියෙනවා. මේ කවුද? මේ අය අතරේ ශක්තිය ප්‍රබල වෙච්ච එක්කෙනා. ශක්තිය ප්‍රබල වෙච්ච එක්කෙනා හැම එක්කෙනාම මට්ටු ගන්න පටන් ගන්නවා. හැම එකම මට්ටු කරනවා කියන්නේ අර සතා මේ සතා එක්ක පොරන කන්නකොට ශක්තිය වැඩි සතා අතෙන් දැවිලා හිටන් දෙන්නටම යන්නහම අරුන් දෙන්න දුවනවා. ඔය දා ඔය මේ කැලොල්ලෝ තියෙන ඕන හැටි. දැන් ඔය හරක් දෙන්නේ පොර කනකොට ඒ හරක් දෙන්නගේ පොරේ සිද්ධ වෙන්නේ ඊට වඩා ප්‍රබල හරකෙක් එනකම් විතර නැත්තම් අනිනවා ඒකට දුවන්නේ. නමුත් එයා එනකම් මුන් දෙන්න ගන්නවා. හැම තැනම මේ බලය තියෙනවා. මහා දැන් ඔය මහා සම්මත හැදෙන්නේ. දැන් ඔය මී මී මීමැෂ මී කුඩු තියෙන්නේ නෑ. කටේකට කියන දඬුවම්. ඒ මී වද මී වද මී වද වල මී මැෂේ අර සම්මත රජෙක් කියලා. ඒ සම්මත එයාගේ ශක්තියෙන් සම්මතයට අපේ රජා කිව්වේ මේ ඡන්ද දාලා තෝරලා නෙමෙයි. එයාගේ ශක්තිය නිසා මුන් ඔක්කොම යට යටත් වෙනවා. යටත් වෙලා එයාගෙන් තමයි ඔක්කොම පෝෂණය වෙන්නේ. එයාට කියන්නේ මහා සම්මත. සම්මතෙන් ඔක්කොම එයාට වැඩ කරනවා. ඉන්නේ වගේ සම්මත කෙනෙක් මේ ලෝකෙ පහළ වෙන්නේ නැහැ. මහා සම්මත කියන්නේ. එයාට උතුම්නම් මුකුත් නැහැ කුංචි සතෙක්. ඒ සතා අනිත් ඇය එලන්න පුළුවන් ශක්තිය. ඒක වෙන්නේ මොකද? එයාට බය නිසා ඒ බය නිසා අර සත්තු අර එකපාර පොර කනකොට අරයාගෙන් පාර කාපු සතා ඊට පස්සේ ඒකට යොමු වෙන්නේ නැහැ මොකද පාර මතකයි. අන්න යාගෙන් තමයි ආණ්ඩු වෙන්නේ. ඒක සම්මතෙන් දැවෙ මේ දැවෙ ගංගොඩ සීන් සම්මතෙන්ම සමහර ඉන්නවා නිකන් ගම් ප්‍රධානීන් වාගේ කාගෙත් මේ පාලනය කරගෙන එහෙම කරන්න දෙන්න බෑ ඒකට එහෙම කරන්න එපා කිව්වහම අහන මිනිස්සු ඉන්න. ඒ සම්මතේ ඒක උනේ කොහමද? ඒ මිනිස්සයා අනිත්‍යයට වඩා ශක්ති සම්පන්නයි ප්‍රබලයි පුළුවන්කාරය. ඉතින් ඒකට යටත් වෙන්න වෙනවා. එන්නේ යටත් වීමක් පුළුවන්කාරකමක්. ඒක උපරිම මට්ටමේ පුළුවන්කාරකමක් ආපෙක් කෙනා මහා සම්මුත රජුරෝ. එතකොට මේ ඔටුන්නක් එක්කම මෙහා රජකම් එයා විනිශ්චය දෙනවනම් යම් කිසි විනිශ්චයක් දෙනවනම් එයා කිසි ප්‍රශ්නයක් නැතුව පිළිගන්න. ඒ මොකද? අර ඇවිල්ලා අර කලින් ඇනලා විරිදෝලා අමාරුයි දාපු. එක්කෙනෙක් නිකම් බලාපු හැටි මොකද බලව කියන්න වගේ කිසි සද්දයක් නැතුව මේ පාත් වෙනවා. දැන් වඳුරු රංචු වල මම දැකලා තියෙනවා. ශ්‍රීලා රංචු වල මම දැකලා තියෙනවා. ටිකක් ලොකු රිදෙවි තමයි. නමුත් ඒක ගොරස් කාපේ හැටි අන්තිම කොහොම මෙහෙම වෙනවා. ඒ මොකද යා සම්මත රජුතු. ඒ හැම තමන්ගේ පුළුවන්කාරකම උඩ ඒ අයිතිවාසිකම් ලැබෙනවා ඒ පුළුවන්කාරකම ලැබුණේ මොකෙන්ද අරත් කාමේ එයා ඔක්කොම යටත් කළාට එයාගෙන් කරන අයිතිය හොයන්න කාගේ කවුරුත් නැහැ. එයා ඔක්කොන්ගෙම කනවා. ඔක්කොම පාවිච්චි කරනවා. එයාට කිසිම තහනමක් නැහැ. අන්න ඔය தත්ත්වයට මහා සම්මත රජ කෙනෙක් පහළ වෙන தත්ත්වයට ආවේ අර ලෝකයේ අර විදිහේ ක්‍රියා කරගෙන ආපේක. ඒකට දැන් ඔන්න අර මයි මේ ලිංග සකස් වීමට අනුව මෛතුන ධර්මයේ සකස් වෙලා මෛතුන ධර්මයේ නිසයි අර අරතර පරදාර සේවනේ පරදාර සේවනේ නිසයි අර අර ඇත්ත හැංගුනේ පරදාර සේවනේ හොරකම සත්ත්ඝාතනය ආදී මේ සියලු මේ දුෂ්චරිත ඒ වගේම අර මච්චරි මසුරුකම ආදී මේ කෙලෙස් මතුනේ මොකෙන්ද අර වර්ධනය වෙච්ච මේ වැකෙන් කාන්දම් ශක්තියෙන් කාම ශක්තියෙන් ඒකෙන් බෙදිලා ගිය එක එක කොටස් වල වර්ධන දියුණු අවස්ථාවල් අරකින් පෙන්වලා දුන්නා. දැන් මේ ආවේ කොතෙන්ද? සත්‍ය අර සමාජ தত্ত্বය සමාජ தত্ত্বයට සුදුස්සා වූ අවස්ථාවට ඔන්න දැන් සතා ගෙනල්ලා මං තිබ්බා දැන් වෙලාව හරි. එතකොට දැන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අවසර මහා සම්පත කියන වචනේ තේරෙන්නේ ඒකාත්මකමත් සම්මතකම. සම්මතකම තීරණය. අර හය හයිකාරය නිසා ඒකාධිපති නැහැ නැහැ. එයා දැක්කහම එක එක්කෙනාගේ සිතෙන් සම්මත වෙන අරේවත් එක්ක හැප්පෙන්න යනක ඒක හැටි පේන්නේ නැද්ද කියලා. ඈ ඉතින් ඔක්කොම ඔක්කොම ඔහොම වෙච්චාම බලනකොට ඔක්කොම එහෙමයි තීරණය කරලා තියෙන්නේ. ඒකට කියන සම්මතය කියන්නේ. නැතු ඡන්දයක් අරගෙන නෙවෙයි. ඒ කාලේ බැලට් පේපර්ස් මුකුත් නැහැ. <laughs> ඈ ඒකාධිපතිකමක් කරනවා. ඒකාධිපතිකම හැරෙනවා සම්මතයේ ආවට පස්සේ. එයා ඊට පස්සේ එයාට තේරෙනවා මුන් ඔක්කොම මට දැන් යටත් මයකෙන්නේ මේ හැප්පෙන්නේ. ඊළඟට එයා එයාගේ පුළුවන් ගාරකම් අර හැංගිත්තක් දොට්ට එනවා. දැන් ඉතින් එයා එලවෙසේ පාවිච්චි කරනවා. ඉස්සෙල්ලා එයාත් බොහොම බයෙන් පාවිච්චි මේ ඕක ඉදිරිපත් කළේ. ඇයි හැප්පෙන්න කෙනෙක් හිටියොත් එයා එනවනේ හැප්පෙන්නේ. ඒක නිසා මිනිහා ගණන් පිට පාවිච්චි කළා එහෙම කෙනෙක් නැති බව දැනගත්තාට පස්සේ අන්න උජාරුවට පාවිච්චි කරනවා. ඒකයි. කෙනෙක් යාගේ තනියෙන් අපි ඔක්කොම මට යටත් වෙලා ඉඳීකවත් බැරිලා හිටියොත් යටත් නොවන එක්කනේ. දැන් ඉවරයිනේ. අන්න ඒක නිසා එහෙම යටත් යටත් වෙන අය බව දැනගත්තාම මෙයා සම්මත වෙනා හරි. හොඳින් හිතපල්ලා කියලා තේරෙන්නේ. එච්චරයි. අතරයි. ඒ සම්මතයේ තියෙන එක්කෙනෙක්ව සම්මත කර ගැනීම පිළිබඳ ඒ සම්මතයට කාල සීමාවක් තියෙනවා ස්වාමී. නෝ ඉතින් පුළුවන් කාර්යයන් දෙපැයි සම්මත කරන්න. ඔය ශක්තිය දිනු වෙවි දිනු වෙවි දිනු වෙලා අනිත් අය යටත් කරන්න පුළුවන් ශක්තිය හැදිච්ච පුජ්‍යලයා කවදාද පහළ වුණේ? එයා විහිං අර ඒ අය එයාගේ පුළුවන්කාරකම පාවිච්චි කරන නිසා කවුරුත් බය වුණා. බය කමෙන් එයා ලොක්කයි කියලා තීරණය කළා නැතුව. එයා ඉල්ලුවේ නැහැ මේක. එහෙම වුණා. මොකක්ද හැරුවා? පුළුවන්කම වැඩි වෙනකොට දැන් පුළුවන්කම වැඩි වෙනකොට බැහැයෙන් තමයි පුළුවන්කම වායිස් කරලා බැහැයෙන් බැහැයෙන් තත්ත්වය දුර ගන්න බලනකොට බැහැයෙන් බේරෙන්න බැරි කම් බැරි තත්ත්වයක් වෙනකොට සම්මත් ඇති වෙනවනේ. දැන් ලොකු බලේ ලෝකන දැක්කම පොඩි බලේ දුවලා බේරෙන්න බැරි වෙන තත්ත්වයක් ආවම සතන් හදින අවස්ථාවකදී දැන් බැරි පුජ්‍යලයන්ගේ මානසික වශයෙන් චිත්ත මට්ටම උපයෝගය. පරි ජීරෙන පරිකම නිසා සතන් පුළුවන් කාර්යයෙන් ජීරෙන පරිකම නිසා සතන් ඔව් ඒ වෙලාවට අර පුළුවන් කාර්යයට වඩා ප්‍රබලයි ඒ විනියා. එනකොට ඒ වෙලාවට ක්ෂණිකව බැරිකම් උඩ පුළුවන්කම ගොඩ ලැබුණා. දැන් ඔය කෝට්ටේට රාජධානියට මේ අලකේස්සර එන වෙලාවේ ඒ කොහෙන්ද මෙවලා එයා දැක්කලු මේ නරිය කුකුලේ පාරේ එළවනවා ඒක මම දැක්කේ නැහැ ඉතින් ඔය කියවන ඉතිහාසය. එතකොට ওই කෝට්ටේ සීමාවට ගියාට පස්සේ අර කුකුලා හැරිච්ච ගමන් උට පුළුවන් අර මයිල් පුප්පල පුග්ගාල පෙන්නන්න. පෙන්නාම නරිය වල්ගම් ගහන් දිවුවා. දැන් දැන් කවුද ප්‍රබලයා කුකුලා? ඒ වෙලාවට ඒ පුළුවන්කාරකම පාවිච්චි කරන වෙලාවට ඒ පුළුවන්කාරය කියන්නේ. දැන් අපි කියමු මහා ලොකු ඡන්දිය. අපි කියමු මහා ලොකු ප්‍රබල මිනිහ. දැන් සමහර පුංචි ළමයින්ගෙන් මරුම් ගන්න. ඒ වෙලාවට ප්‍රබලය අය. එහෙමයි ඔය ප්‍රබලකම ඒ. ඒ ලෝකතන මේ මේ මිනිහෙක් මරන්න කුසල් කොයිදෙක් ආසේ කොහොමාවත් අකුසල් අකුසල් ඒක ඒව කිසි සමාවක් නැහැ අකුසල්ලිය කියන්නේ හිතේ ඇති වෙන தත්වයටයි ලෝභ ද්වේෂ මොන මේ මේ මයික් එකේ ඇති උනත් එතනත් අකුසල් ලෝභ ද්වේෂ මොහ මයික් එකේ ඇති උනත් ඒකෙත් අකුසල් ඉතින් ඒකට ඇති වෙන්නේ කොයි වෙලේ හරි මොන කාරණයක් අපි කියමුකෝ තාත්තට සාත්තු කොන්න වෙලාවේ තාත්තට සාත්තු කොන්න වෙලාවේ තාත්තාට සාත්තු කොන්න එක උපස්ථාන කරන හරි පින. බැරි වෙලා තාත්තා හෙල්ලෙනකොට එයාගේ මූණේ හරි කොහරි වැදිලා මුන්දට මේ මොනවද වෙලා තියෙන්නේ කියලා හිතුණා. ඒ වෙලේ අකුසල්. මොකද තාත්තක කේන්ති ගියා. ඒක නිසා කුසල් ලක්සල් වේරන්න ඕන අර විදිහට. තේරුණාද? දැන් දැන් ඉතින් අපි කවුරුත් මේ විදිහේ සන්තෝෂ වෙන්නේ වෙන මොකුත් නෙවෙයි මේ අඥාඤ්‍ය සූත්‍රයේ තෝරාගෙන නෙවෙයි අපි සන්තෝෂ වෙන්න ඕන අනේ අපිට වෙච්ච දේ අපිට දැන් තේරෙනවා දැන් බේරෙන මගක් සකස් කරගන්න ඔය මාර්ගය තුලින් පුළුවන් කියලා හිතන් තීරණය වෙන එකේ සන්තෝෂයයි මේක ඉතාම ප්‍රබල අපිට වෙච්ච දේ මොනවද මේ උනේ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නෑ ලෝතර බුදුරේ පහළ වුණා දිවි රාජසම්භයයි පිටින් ඒක දැනගන්න හම්බුණා ඒක නිසා අපට උන් ලාභය මේකයි අනේ දැන් නම් බේරෙන්න පුළුවන් මේවා එක වැඩි පොරල්ලන දේවල් නෙවෙයි කියලා තීරණය කරගන්න පුළුවන් ඒ නිසා එවැනි සිතුවිලි ඇති වෙමින් ජීවිතවලට වෙන්නා වූ යහපත සලකාගෙන ඊට අනුව සතුට වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසුරු කරන්නා ස්ථානවලටත් අධිගුරු සියලුම දිව්‍ය රාජ සම්මියා මේ පින් අනුමෝදන් වෙත්වා මේ සෑම දිනාටම ඒ පිහිට ලැබි තව තවත් උසස් ගුණවතුන් මෙන් ගුණවතුන් වශයෙන් ජීවිතය හැරගස්වා ගැනීමට දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් සීමේ පරිලෝකේ මව්පියාදී ඥාති වර්ගයා